ලලිත කලාලය ලලිත කලාලය සංගීතය හදාරන සිසුන් හටමින්ම සංගීතය පිළිබඳව උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙන් රසවින්දනය සමග අධ්‍යාපනය ලබා දෙන වැඩසටහනයි ලලිත කලාලය. වැඩසටහන ඉදිරිපත් කර ගාමිණී නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීතය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශාරද චන්ද්‍රදාස බෝගොඩ. සම්ප්‍රදාය කලා විෂයන්හි ඉතා වැදගත් අංගයක්. සාමාන්‍ය ජනයාගේ ඕනෑපාකම් සිරිත් විරිත් ඇදහිලි හා විශ්වාස රැකියාවන් විනෝදාස්වාදය සිතුම් පැතුම් හා ජීවත්වන පරිසරය අනුව ඔවුන් විසින්ම නිර්මිත සංගීතය ජන සංගීතය හෙවත් සාම්ප්‍රදායික සංගීතය ලෙස හඳුන්වන්න පුළුවන්. ලෝකයේ වෙසෙන විවිධ ජාතීන් සතු එකිනෙකට වෙනස් වූ සම්ප්‍රදායන් තිබෙනවා. එකම රටේ කලා ශිල්පවල වෙනස් වූ සම්ප්‍රදායන් දක්නට ලැබෙනවා. සම්ප්‍රදායට ගරු නොකොට ඉන් පිටපැන කෙරෙන සංගීතාංගත් සමහර විට රසවත් වනවා. ඒත් ඒවා ජාතික සංස්කෘතික ප්‍රගතියට උපකාරයක් වේයයි සිතන්නට බෑ. ජාතියක ආවේනික ගුණයෙන් යුත් ජනගීතයෙන් ජාතික සුවඳ වහනය වනවා. බොහෝ රටවල ජන සංගීතයේ සමානතා තිබුණත් ඒවායේ විවිධතා ඇතිවන්නට සාධක කීපයක් බලපා තිබෙනවා. ඒ අතර භාෂාව ආගම ජනවාර්ගිකත්වය දේශපාලනය සංස්කෘතිය භූගෝලීය දේශගුණය ආදී කරුණු දක්වන්නට පුළුවන්. ආචාර්ය ශ්‍රී රාම් ශර්මා ජනගී පිළිබඳ මෙහෙම කියනවා. ජම් වස්තුවක් ජන මනසින් සරලව උපත ලැබ සාමාන්‍ය ජනයා ආන්දෝලනයකට වෙනසකට බලපෑමකට ලක් කරයිද එය ජන සාහිත්‍යය ජන ගීය ජන නාට්‍ය ජන කතාව යන නම් වලින් හැඳින්විය හැකියි ජන සාහිත්‍ය වර්ග කිරීමේදී ජන ගී ජනගාථා ජනකතා ජනනාට්‍ය හා සුභාවිතය යන අංග දැකිය හැකි. උපුටා ගැනීම අවසන්. දැන් බුද්ධ චරිතය වටා ගෙතුණු කතාවස්තුවක් ඇසුරෙන් නිර්මාණය වී ඇති සෞදමක්. ගුරුළු සෞදම. මෙහි පහතරට නැටුම් සම්ප්‍රදායට අයත් බෙරපදත් වැයෙනවා. නැසීගිය කතිකාචාර්ය SLH ප්‍රනාන්දු ශූරීන් ඉදිරිපත් කළ ගායනයක්. තිනනම් තෙන තෙන තෙන තෙනම් තෙන තිනනම් තෙන තෙන තෙන තෙනනා අනන්තයුන් නාරජ සමයේ වෙසතුරු මුනි බුදු විවඩ උන්නේ කරුණා යුග මහා සම්බෝසහ අගසවු යලසියක් උස කුරුලේ කුවන් ගසත් කුඩින් මකරෙක් පිලසින් ගොස් අප මුනිදු වෙතට වඩින්නේ ඔන්න එදා ගැසු ගුරුලා සවුදම ගතඹරු සිරු නම් පවතින්නේ එන නම් තෙන තෙන තෙන තෙන නම් තෙන තෙන නම් තෙන තෙන තෙන තෙනෙනා තෙනෙනම් තෙන තෙන තෙන තෙනෙනම් තෙන තෙනෙනම් තෙන තෙන තෙන තෙනෙනා දොන්ත තහුර තත්තා තත්ත තහුර දිත්තා කාන්තා උරුළු ගුරුළු මහමුගලන් සිරිපද තතක ගිරගින් මහමෙර සත්පට ක්‍රතකුන්දි කිට නන්ද පනන්දය අඩනඩ කිනජෙන් අනෝ තත්තවිල පන්නක නාරජ පෙනෙන් වසා සිට අදුන නදුන තරි දිමිත් දිමි දිමිතා සොන්ත තහුර තත්තා තත්ත තහුර දිත්තා ගුරුලු ගුරුලු මහ මුගලන් සිරිපද පත්පැට මහ මෙර ප්‍රතකුන් දික්කිට පනන්දය අඩ නඩ කිනජෙන් අනෝතත් විල පෙලෙන් වසා සිට පන්නක නාරජ පෙලෙන් වසා සිට අදුන නදුන තරි දිමිත් දිමි දිමිතා Thank you. ජනගී පිළිබඳ රාල්ෆ් විලියම් විද්වතා මෙන්න මෙහෙම අදහස් දක්වනවා. ජනගී අලුද්ද නොවේ. පැරණිද නොවේ. එය වනයක පිහිටි ගසක් වැනිය. එහි මුල් අතීත කාලයේ ශක්තිමත්ව බැසගෙන ඇත. නමුත් එහි නවදලු නවඵල නව විහගුන්ගේ උපත නොකඩවා සිදුවේ. Run, run, run. දමන බඳ සලන විට ගමද මඳ සුලන ආ සමන බඳ සලන විට ගමද රතෙහි සියෝ තුනගේ මිහිරි ගී රස වැළඳ ගහරලද පිපුන 山。 however small a nation we are, we still have our own way of singing, accompanying, intonating, making movements, and so on. We can make small but distinctive contribution to world culture. එයින් අදහස් කෙරෙන්නේ අප කොතරම් කුඩා ජාතියක් වුවද අපටම ආවේනික වූ ගායන විලාසයකුත් ආබද්ධ වාදනයකුත් ස්වරිතයකුත් අංගචලන පද්ධතියකුත් තිබේ. කුඩා එහෙත් සුවිශේෂ දායාදයක් අපටද ලෝක සංස්කෘතියට එක් කළ හැකිය. එසේ කීවේ ශ්‍රී ලංකාවේ ජනගීතය ජනනාදමාලා පාසල් දරුවාගේ පටන් මහල්ලා දක්වා නැවත රස විඳීමට මහත් වූ මෙහෙයක් කළ මහා ජාත හිතයිෂී සගයුවානන් වූ WB මකුලොළුව චූරීන්. Thank you. නිල් රුකට නැගිලා උන්නුලියේ නිල් බර නිල් වරල ගවසා බැන්දලියේ නිල් බරේ නිල් අතු පෙහපත්ලා පුලියේ නිල් බර තෙලඹුවෙන් බහුරාත මල්ලියේ නිල් බරේ නිල් අතු පෙහපත්ලා පුලියේ නිල් බර තෙලඹුවෙන් බහුරාත වල්ලියේ සිල්රුකට නැගිලා සුන්නුනියේ සිල්වර සිල්වරල ගමතා සැන්දලී in සුලං සල් ඔලියල් ඇන්දලියේ බීත කරන රෝදු කුලෙඩ නැතිදලියේ රාති ගණන් මුතුමාලා ඇන්දලියේ ගාතාසන්නට වර රත්නවල්ලියේ රාති ගණන් මුතුමාලා ඇන්දලියේ ගාතාසන්නට වර රත්නවල්ලියේ சுலம் சாத்தியால் சந்ததியே சீத சரணரோதுலிட නැතිදලියේ ශ්‍රී ලංකාවේ ජන ආගම බුද්ධාගම පුරාණයේ සිට සිංහලයින්ගේ සෑම කාර්යයක්ම ඇරඹීමට පෙර තෙරුවන් සිහි කිරීමයි සිරිත ජනශ්‍රුතිය ෆෝක්ලෝ ජන වචනය මුලින්ම ඉංග්‍රීසියෙන් හැඳින්වූයේ විලියම් තෝමස් 1866 දී. සමාජයක සමාජිකයින් හැටියට මිනිසා විසින් ඇති කරගන්නා ලද ඇදහිලි හා විශ්වාස පුරුදු හා දැනීම කලා ශිල්ප දැන නුවණ නීතිය චාරිත්‍ර හා වෙනත් කුසලතා ඇතුළත් වූ සංකීර්ණ ඒකකය ජනශෘතිය වනවා. ජන කවියා මිනිස් සමාජය නැමැති පෘතුල අධිරාජ්‍යයම එකට බැඳ තබා ගනී. යනු පැරණි කියමනක්. ප්‍රීති ප්‍රමෝදයටපත් ආත්මය නිදහස් ආත්මයක් වනවා. එයද පැරණි කියමනක්. ජන ගීත කලාව ගැන සිතන කල මහා කවි රබීන්ද්‍රනාත් tagore තුමා මෙහෙම කියනවා. සරල බසින් පවසන විට කලාව යනු පාලමකි. පහත්මම හා ශ්‍රේෂ්ඨම යන දෙදෙනාම හමුවන භූමියකි. දැන් වංග ජනගී ඇසුර ලැබූ ගී නිර්මාණයක්. ගීත කලාලය වැඩසටහනයි. අදත් ලලිත කලාලය ඉදිරිපත් කළේ නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීතය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශාරද චන්ද්‍රදාස බෝගොඩ. පටිගත කළේ මලින්ත දේශප්‍රිය. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ලලිත කලාලය නිෂ්පාදනය තුෂාරා ගීතදේවී බැත්තගේ. thank you